රංජන ගී ජනරංජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ යම් මිනිසකු යම් රටක උපදිනවාද ඒ උපන් මොහොතේ පටන් තෙමෙහි තමාගේ පන ඌලන හුස්ම එම පරිසරයේම අදින්නේය. තමා කන දෙයටත් බොන දියටත් අන් හැම කටයුත්තකට එම පරිසරයට ඔහුගේ ණය සිලව්වක් ඇති බවට කවර කතාද මේ උපුටනය මා ගත්තේ අපේ රටේ පහළ වී සිටි මේ රටට ණය නැතිව අභාවයටපත් වුණු මහා පඬිරුවණක් වන අරිසෙන් අහුබුදු සූරීන්ගේ අපේ ගීත කලාවට බොහෝ පඬිවරු එකතු වුණා. ඒ අතරේ අපිට මතක් වෙනවා රයිපීඑල් තෙන්නකෝන්, පඬිත ගුණපාල සේනාධීර, පඬිත විමල් අබේසුන්දර වැනි මහා ශාස්ත්‍රවන්තයින්. ගීතය කියන්නේ ඊටාම සරල ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් සරල කාර්යයක් කියලා හිතන අපට මේ මහා පඬිවරුන් නිර්මාණය කරපු ගීත රචනා දිහා බලනකොට හිතෙනවා මෙය කොයිතරම් විස්කමක් වගේ වැඩක්ද කියලා. ඒ නිසායි අද අපි තෝරගත්තේ අපේ ගීත කලාව පෝෂණය කළ පඬිවරයෙකු වන අරිසෙන් අහුබුදු සූරීන්ගේ ගීත කිහිපයක්. ඒවායේ රස අපට එක්වරක් අහනකොට දැනෙනවාට වඩා දෙවැනිවර අහනකොට වැඩි අරුත් උකහා ගන්නට පුළුවන්. ඒවායේ කවිත්වය ප්‍රතිභානය මේ සියල්ල කැපී මතුවී පෙනෙනවා. ඒ නිසා අද අපි තෝරගත්ත අහුබුදු සූරීන් ලියූ ගීත කිහිපයක් ඒවායේ රස මතක අවසා බලන්න. මේ මාද තෝරගත්ත පළවෙනි ගීතයයි. වනා කුලින් බැස සමන් කුලත් වැඳ එරෝ බලා යනවා වැඳ එළෝ බලා යනවා Hare මගින් වැඩ කලින් කලින් අඬ අඬා උදේ යනවා දැවේ දැවේ බිම්බිදි රදස්සු බැලු බැලු හැමතේ යවම් යවම් මා ඉහි මෙහි ආදිමත් නිවා පොළොවේ මන් තුලක් වැඳ ඉලු බලා යනවා අනේ මගෙන් වැඩ ගනි ගනි අඳ කඩා උවේ යනවා ඉදාරකේ මේ දනු තැතින් මා තැනින් තැනේ රඳවා මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොටලෝ අනේ මගින් වැහි ගනින් ගනින් හඳ හඳා ඔය යනවා මේ කතා කරන්නේ ගඟක්. ගඟක් පටන් ගන්නෙ කොහොමද? මේ වචන වලින් අඳින චිත්‍රය කොයිතරම් විචිත්‍රද සුන්දරද. වනා කුලින් බැස සමන් කුලත් වැඳ එලෝ බලා යනවා. මේ ගඟ පටන් ගන්නෙ සමනල කන්නෙන් කියලා අපි කවුරුත් අහනවා දකිනවා කියනවා. හැබැයි අහුබුදු සූරීන් කියන්නේ වලාකුලින් බැස සමන් කුලත් වැඳ එලෝ බලා යනවා. මේ ගඟ ගමන පටන් ගන්නෙ වලාකුලින් බැහැලා සමන් කුල වැඳගෙන. දැන් මෙහෙම තමයි ගඟේ ආරම්භය. අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් හඬ හඬා ඔහේ යනවා. මේ ගඟ ගලන්නේ නිකම්ම නෙවෙයි. කිසියම් ආයාචනයක් කරමින්, ඉල්ලීමක් කරමින් අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් කිය කිය තමයි මේ ගඟ ගලන්නේ. කොයිතරම් අපූර්ව චිත්‍රයක්ද. දැවි දැවි බිම් නැගී රදස්තුම් බැලූ බැලූ හැමතේ මේ මහ පොළොවට මොකද වෙලා තියෙන්නේ දැවි දැවි බිම දැවිලා නැගී රදස් දුම් ධූලි කිලිටි වලින් අපවිත්‍ර වෙච්ච බිම තෙමාගෙන තමයි යන්න ආයාචනා කරන්නේ යවව් යවව්මා එහෙ මෙහා නිවා ගිමන් පොළොවේ මේ මේ වියලි මහ පොළොව අහුබුදු සූරීන් දකින්නේ ගිමන් නිමන්නට බලාගෙන ඉන්න පොළවක්. එදා අපේ අතීත මුතුන් මිත්තු මොකද්ද කරේ? එදා රටේ මේ දනෝ තනින් තන මා රැඳෙව්වා. මේ ජලය එකතු කරලා වැව් අමුණු හැදුවා. පැරණි රජදරුවෝ. එහෙම කරපු කාලයක් තිබුණා. දැන් මගෙන් වැඩක්ගෙන මටත් වැඩක් කොට ලෝවේ නමක් ලැබුවා. මේ ගඟ කියනවා මගෙනුත් වැඩක් කරගෙන මටත් වැඩක් සලසලා යහපතක් කළා ලෝවේ නම තැවුවයි කියලා. කොයිතරම් අපූරු අරුත් සම්භාරයක් සමාජයට වැඩදායි දැක්මක් මේ ගීතය ඇතුලේ කියනවාද? නිකම්ම නිකං ගඟක් ගලාගෙන යන්න දෙපා දෙන්න එපා. මගෙන් වැඩක් අරගෙන මටත් යහපතක් කරන්න. මගෙන් වැඩක් ගත්තොත් එයින් මටත් යහපතක් සැලසෙනවා. මෙවැනි ගැඹුරු අර්ථ ඔහු ගීත ඇතුලේ අන්තර්ගත කරනවා. මා මුලින්ම දැකපු උපුටණය කියන්නේ මොකද්ද? මම මේ පොළවේ ඉපදිලා හුස්ම ගත්තොත් ඒ හුස්මට මම මේ බිමට ණයක් තියනවා. මේ ගඟ කියන්නේත් මාව ණයකාරයෙක් කරන්න එපා. මගෙන් වැඩක් අරගෙන මටත් වැඩක් සැලසන්න කියලා. ගීතයකට මොනතරම් ගැඹුරු දේවල් කියන්න පුළුවන්ද විනාඩි දෙක තුනකදී. මේ අහුබුදු සූරීන්ගේ කවිත්වය සහ සමාජය ගැන තීච්ඡ යහපත් දැක්ම. අපි තවත් ගීතයකට සමන් දෙමු අහුබුදු සූරීන් රචනා කළ 提高负担。 හැලි වඳුරා හයි හයි අත්තහුඩ හයි හයි සූරීන් ලියු මේ ගීතය මා අද විශේෂයෙන්ම තෝරගත්තේ මේක අපූරු ළමා ගීයක් නිසා. ඊටාම ගැඹුරු අරුත් තියෙන ගීත වගේම අහුපුදු සූරීන්ට ඒ අවශ්‍ය තැනට සරල ගීත ලිවීමේ හැකියාවකුත් තිබුණා. මේ ගීතය එතුමා ලියන්නේ දරුවා කාගෙද කියන චිත්‍රපටයට. විශාරද නන්දාමාලිනී ගායනා කළේ ආර් මුත්තුසාමි තමයි සංගීතය නිර්මාණය කළේ. දැන් මේ ගීතයේ තිබෙන හැම සත්වයක්ම දැන් මීමැස්සා බකමූණා කපුටා පොරකුකුලා කොරවක්කා පෙත්තප්පු හැලිවඳුරා බලුකුක්කා හොරබල්ලා මේ ඔක්කොම ළමයින්ගේ අපූර්ව ලෝකයේ හුරතල් වෙන සතුන්. ඉතින් මේ ඔක්කොම අපේ ජන ව්‍යවහාරයේ තියෙන කවි වගේ දේවල් ඇසුරු කරලා තමයි අහුබුදු සූරි මේ ගීතය ලියන්නේ. අපිට මතක් වෙනවා අපේ ගුවන්විදුලියේ ළමා පිටියේ ඒ කාලේ කරපු ගීත ළමයින්ට අපූර්ව රසස්වාදයක් දුන්නා. එවැනිම ගීත ගොඩට ඇතුළත් කළ හැකි ගීතයක් වගේ තමයි මම මේ ගීතය දකින්නේ. ආර් මුත්තුසාමි ඊටාම සරල තනුවක් නිර්මාණය කරලා තියෙනවා මේ චිත්‍රපටයේ මේ ළමයි රෑනට කියන්න. මේ වගේ දැනට උචිත ගීත චිත්‍රපටවලට වගේම ගායක ගායිකාවන්ටත් අහුබුදුසූරීන් රචනා කළා. මීළඟට මම තවත් ආරක ගීතයක් තෝරගත්තා ඔබ හමුවේ තබන්න රටක සුව සුවඳ දුවන විට මුළු ලෝකෙම සුවඳයි වේ මේ මුළු ලෝකෙම සුවඳයි ගෙදර මැමල් රුවට පිපේ නම් ගම්මානේ මෑ සොඳුරුයි දුවේ මේ ගම්මානේ මෑ සොඳුරුයි මන් වැලක් වී පිපෙන්දුවේ ජීවිත මල් ගොමුවේ පරවි හැලුණත් මිනිස් මලේ පවති සුවඳ ලොවේ සමන් වැලේ මල් ජයට පිපිලා මුළු මිදුලම සුවඳයි අපේ මේ මුළු මිදුලම සුවඳයි මණ්ඩලේ මල් ජයට පිපිලා මුළු මිදුලම සුවඳයි අපේ මේ මුළු මිදුලම සුවඳයි චිත්‍රපටයකට ලියපු ළමා ගීයකට වඩා අර්ථවත් ළමා ගීයක් එතුමා මේ අවස්ථාවේ නිර්මාණය කරනවා. දරුවෙකුට කියන්නේ සමන් මලක් වගේ සුවඳවත් ළමෙක් වෙන්න කියලා. මොකද සමන් මලක් පර වුණාට පස්සෙත් සුවඳ ඉතිරි වෙනවා. මේ නිසා දරුවන්ට පුදුම විදිහේ ගැඹුරු ජීවිත ආදර්ශයක් දෙන ගීතයක් හැටියට මේ යුග ගීතය හඳුන්වන්න පුළුවන්. CD ෆොන්සේකා තමයි මේ ගීතය ගායනා කළේ. මේ ගීතය ඇතුලේ ළමාගේ අතර කිව යුතු ඊටාම විශිෂ්ට අරුතක් දරුවන්ගේ මනසට ඇතුළත් කරන්න අහුබුදු සූරීන් සාර්ථකව සමත් වෙලා තියෙනවා. මේ මා ඊළඟට තෝරගත්ත ගීතය තවත් තේමාවකට අහුබුදු සූරීන් දුන්නු හැඩය සලකා බලන්න. කන්දේ වලින් බැස එන්නේ අපේ හිතට වැඩ පන්දෙයෝ Bada රන් දෙවොලේ රන් දෙවොලි පැසගින් දෙයි වෙන දෙයෝ සත්‍ය උමන් පිට යන දෙයෝ සම්දේ මුලින් සැපෙන් දෙයෝ අපේ හිතක වැඩපන් මෙයක් අරිසින් අහුබුදු සූරීන් රචනා කළ ගීතයක් ආදර හසුන චිත්‍රපටයේත රෝහණ වීරසිංහ මේ සංගීතවත් කළේ මට හිතෙන්නේ මේ ගීතය එක් කෙනාට විවිධ අරුත් දකින්න පුළුවන් විදිහේ ගීතයක්. අර ශ්‍රමය මුල් කරගත්ත ශ්‍රමයේ වටිනාකම ගැන කියන ගීතයක් හැටියටයි මම මේ ගීතය දකින්නේ. මේට අපූර්ව හැඩයක් අහුබුදු සූරීන්ගේ පදමාලාවටම රෝහණ වීරසිංහන් දීලා තිනවා. අයිව ඩෙනිස් සුනිල් එදිරිසිංහ දමයන්ති ජයසූරිය ප්‍රමුඛ කණ්ඩායම මේ ගීතය ගායනා කළේ. මා ඔබෙන් ඉල්ලා හිටිනවා මේ ගීතයේ මා කියන මේ ශ්‍රමය පිළිබඳ පණිවිඩය තියෙනවද කියලා සැලකිල්ලෙන් ශ්‍රවණය කරලා නිරීක්ෂණය කරන්නයි කියලා. ජනරන්ජනගේ ඉදිරිපත් කිරීම ප්‍රවීණ මාතිවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර. තාක්ෂණික දායකත්වයෙන් දුනි ලුපමාලිකා නිෂ්පාදනය සුරේඛා පෙරේරා.